දැන් වෙලා සම 6යි විනාඩි 30යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. පුනරාලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් එක්දහස් නමසය අනුව වසරේ දෙසැම්බර් මාසේ එකොළොස් වන දින ප්‍රචාරය කරන ලද කලාසූරී ටයිටස් තොටවත්තයන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කළ ආරාධිත ශිල්පියෙකු සමග වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. සිහිපත් වනවා ඇති. අපේ දූදරුන් අතරට වඩාත් සමීප නිර්මාණ රැසක් සිලින කළ. විශේෂයෙන්ම විශ්ව සාහිත්‍ය කෘතීන් රැසක් උපවාහිනී මාධ්‍ය හරහා අපේ දූදරුවන්ට ළඟා කර දුන්. සිනමාවේ ජයකිරණෙන් ඒවගේම උපවාහිනී ජයකිරණන් වගේ සිටින දස්කම් රැසකින් හෙළි දූදරුවන්ට වඩාත් සමීප කලාශූරී සහිත තොටවත්ක ඔබ හා සමග කතා බහේ යෙදෙන්නට දැන් මා සමග සිටිනවා සුබෝදෑසනක් සයිත් හොඳයි අපි මෙහෙම කතා කරමු මුලින්ම ළමයින්ට සිනමා කෘති එහෙමත් නැත්නම් රූපවාහිනිය තුලින් යම් පණිවිඩයක් ගෙන යාම සඳහා යම් නිර්මාණයක් කිරීම වැඩිහිටියන්ට පණිවිඩයක් දීමට වැඩිහිටියන්ට යම් කතන්දරයක් දීමට සිනමාකරණයක් කිරීම රූපවාහිනී රචනයක් කිරීමට වඩා හුඟක් පහසුයි නේද පොඩි ළමයි පොඩි උනාට අවංකකම තියෙනවා. ඒ කියන්නේ යම් කිසි දොසක් දුටු තැනදී ඒක ඒක එල්ලේම කියා සිටිනවා. ලොකු අය එහෙම නෙමෙයි. ඒගොල්ලෝ ඒක ගැන දොස්තුන නොකිය ඉවසාගෙන ඉන්නත් පුළුවන්. ඒ ඉවසාගෙන ඉඳීමෙන් කෘතියට වෙන්නේ ලොකු හානියක්. එම නිසා ඒ පොඩි ළමයිත් එක්ක මං හිතන්නේ බොරු කරන්න තමයි. මොකද ඒල්ලේම ඒගොල්ලන්ට දෙනවා මේක හරි නැති බව. ඒක දැන් උත්තරවරි බලන්න ගියත් අමලරාත් ලෙක්ක යනවා. ගියාම ටික වෙලාවක් බලන් ඉන්න දරුවට එකපාරට මේක හරි කැපෙන්නේ නැහැ. එක්ක වැඩි ජයන්තෝ වෙච්ච සීමා වෙච්ච කෘත්‍යයක් කියලා එයාට දැනුන ගමන් එයාට එනවා ලොකු කම්මැලිකම. අම්මේ යන්ගෙද යන් යන් කියලා අම්මා ඇදගෙනමයි යන්න ආදන්නේ. ඒක ඇති කියලා. අන්න ඒ වගේ අධ්‍යයක් තියෙනවා. එම නිසා ඒකේ තියෙන අපාරුකම කියනවා. ලොකු අයට වඩා පොඩි ළමයින් හතුරා ගැනීමේදී. අනිත් පැත්තට දැන් ඔබ විශේෂයෙන්ම සිනමාව රූපවාහිනියක් කියන මාධ්‍යන් දෙකම මේ ප්‍රබලම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන් දෙකම එක වගේ පරිහරණය කරපු එක වගේ ඒ දෙකෙන් වැඩ කටයුතු කරපු කෙනෙක් හැටියට විශේෂයෙන් වැඩි පිරිසකට නැත්නම් තමාගේ පණිවිඩය වඩා පැහැදිලිව පහසුවෙන් කියන්න පුළුවන් මේ මාධ්‍ය දෙකෙන් මොන මාධ්‍යද ඔබ මම හිතනවා මේ මාධ්‍ය දෙකේම එක එක තමුන් තෝරා ගන්න තේමාව අනුව මාධ්‍ය තෝරාගත යුතුයි කියලායි මගේ ඇඟීම. නමුත් මාධ්‍යයක් වශයෙන් ගත්තොත් රූපවාහිනී මාධ්‍ය ඒක බොහෝමත්ම මුළු පවුලටම කම්ප වෙනවා හරියට ගෙදරට ආපු අමුත්තෙක් වගේ. ඒකක් වැඩි හිටියේ කොල් කියන්නේ රූපවාහිනී විකාශනයේ වැදගත් දේවල් කරනවා නම් උගත් වැඩි හිටියෙක් වගේ නැත්නම් මුඩු ඒවා එනවා නම් මෝඩේ ගෙදරට ඇතුල් වුණා වගේ වෙන්න පුළුවන්. ඒකේ මුළු අසාගෙන ඉන්න ඒ දරුවන්ට ඒ පවුලටයි කිසිම ප්‍රයෝජනයක් නැවෙන්න පුළුවන්. ඉතින් ඒක රැක ගැනීම තමයි රූපවාහිනී මාධ්‍ය පරිහරණය කරන්න ආයේ යුතුයකම්. එතකොට දැන් රූපවාහිනිය දවස පුරා විවිධ මට්ටම් වල වැඩසටහන් ජනතාවට දෙනවා. ඒ අතරේ මේ ළමයි මේ සෑම වැඩසටහනක්ම නරඹන. විශේෂයෙන් ළමයින්ට පිටපස්සේ වැඩසටහන් කරනවා. නමුත් අර විශේෂ වැඩසටහන් සාමාන්‍ය පොදු ජනතාව සඳහා වන වැඩසටහන් සියල්ලක්ම නරඹන ළමේ ළමා වැඩසටහනකට විශේෂ ප්‍රතිචාරයක් දක්වනවාද? ලියලා එවලා තියෙන විදියෙන් ළමයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර මට මට තේරෙනවා. ඒගොල්ලෝ ඒවා ඒ කාලසටහන වගේ ඒ වෙලාවල් ළමයින්ට විකාශන වේලාවල් ඒගොල්ලෝ වෙන් කරගෙන තියෙනවා. අහවල් වෙලාවට මල්ගොඩි දවස. අහවල් වෙලාවට හරිය ආව. ආ නැත්නම් පිස්සු බූත. ඒ වගේ ඒගොල්ලෝ වෙන් කරගෙන තියෙනවා. එතකොට විශේෂයෙන්ම ඔබ සඳහන් කළා මේ ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ළමයින් අතර ළමයින් අතරින් ලැබී තිබෙන ප්‍රතිචාර පිළිබඳව ඔබ මොකද කියන්නේ? කුදුමාකාර විදියට ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය ලෙසම මම නොහිතපු විදියට සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් මල්ගුඩි දවස අර බෝ සාමි කියන ළමයින්ගේ කතාව ළමයි නිසා වෙන්නද ඒගොල්ලෝ ආස කරනවා ඇති. නමුත් ඊට පසු ආවා තවත් රස කැවිලි වෙලෙලා ඒක පොඩි ළමයින්ට මේකට වඩා ටිකක් මෝරා දැනගත්ත. නමුත් ඒගොල්ලෝ ඒකට බොහෝම අවධානය යොමුකර බොහොම ආසාවෙන් බොහොම රසින්ද. ඒ කියන්නේ බුද්ධි මට්ටම අපේ දරුවන්ගේ ඉතාමත් ඉහළයි. ඉතින් ඒ වගේ බුද්ධිමත්වක් කියන අය අපි මාධ්‍ය කරුවන් වශයෙන් ඒගොල්ලෝ පහත් කළා සැලකනවා නම් ඒක තමයි ලොකුම අපරාධය. ඒ නිසා විශේෂයෙන්ම සඳහන් කරන්නේ දරුවන් පිළිබඳව මේ නිර්මාණ කරන්නේදී වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඔව් විශේෂ අවධානයක් මොකද ඒ ඒ මොහොතේ දරුවන් වාසයෙන් ඉන්නකොට අපි මනසට අතුල් ගන්න දේවල් වලින් තමයි ඉදිරියේ වැඩගත් රටාවක් වෙන්නේ. ඒගොල්ලන් ඒ මූලික අවධිය තමයි අපි යොදව ගන්න ඕනේ. සාර ධර්ම ඉගැන්වීමට ඉතින් අපේ ඒ කාලේ තිබුණා ඒ හැදියාව. ඒ කියන්නේ දැන් ආච්චිලා සීයලා කතා කියලා. පන්සලේ ආමුදුරෝ බලපදයක් ඕ කියලා ඒකේ රසවත් කතාවක් තියෙනවා. ඒ කතාව වල තමයි ගැබ්බෙලා තිබුණේ අපේ හැදියාව. සාර ධර්ම. දැන් ඉතින් අර බොඩ් වෙලානේ අපි. ඒකින්ද ඒවා පරිහානියට ගිහිල්ලා නමුත් මාධ්‍යයෙන් තමයි ඒක නැවතත් අතුල් කර යුතු අපේ දරුවන්ට. ඉදිරියක් ඉදිරියේ සාවකාමීව සතක් ඇති වෙන්න නම් ඒක කළ යුතුයි. තරුණයන්ටත් ඒ වගේම අවධානය යොමු කළ යුතුයි. නමුත් තරුණයන් වෙන්නේ දරුවන් නිසා මූලික අවස්ථාවේදී එහෙම ගතිගුණ සාර ධර්ම අපේ හැදියාව ගැන කියා දෙනවා නම් පැහැදිලි වෙනවා නම් ඒගොල්ලෝ කවදාවත් නොමග යන නේද? <laughs> ඒ කියන්නේ අර ඔබ ඒක තැනක ගීතයක සඳහන් කරන ඔබේ නිර්මාණයක දේශය හැටියට වාසි තියෙන්න ඕනද? ඔව් ඔව් මොඩ් වෙලාද මොඩ් මොඩ් වෙලාද මොඩ් අපි ඒ ගීතය හමු ඒක ඔව් ඒක Why not? හැටියට වාසය කළොත් නේද සන්තෝෂය. අපි මං කිව්වා අදහස මොනවා ඉතින් මා මං කිව්වා අදහස තමයි ටිකක් ගලේ. මොකද මේ මොඩ් වීමෙන් අපිට තේරුම් අපිට අපිට හුරුවක් අපේ අපේ සම්ප්‍රදායට ගැළපෙන විදිහට අපි ඒකෙන් දිනු වෙන්න ඕනේ කියන එක. විශේෂයෙන්ම අර දේශය පිළිබඳව අපි කතා කරන නිසා මේ දේශය හැටියට වාසිය කියන ගීතය අඩංගු වුණු කාටුන් චිත්‍රපටයේ අපි විදේශයකින් ගත්ත එකක් නේද? එහෙමයි. ඔව්. <laughs> ඇයි අපිට අපේ කාටුන් සම්ප්‍රදායක් හදාගන්න බැරි? අපේ කාටුන් සම්ප්‍රදායක් හදාගන්න එක අවශ්‍ය නෑ අපේ සම්පූර්ණ කාටුන් සම්ප්‍රදායක් තියෙනවා. ඒ කියන්නේ කාටුන් වලට ඇතුළත් කළ හැකි චරිත අපි ළඟ තියෙනවා. තියෙනවා නේද? කියමු ආන්දරේ නැත්තම් මහදන මුක්තා ගමරාල ගමරාලෝ පැරණි ඉඳලා ඉන්න බොහොම වැදගත් දේවල් කාටුන් චිත්‍ර හදීවන මේ වැඩේ ඒකට ගැබ් වෙන අදහසක් රසවත් වෙන්න ඕනේ මහායාන උත්සාහ කතාව කියලා ලිම් පැදලීම ඒවා ඒවම පෙන්න පෙන්න ඉන්නේ ඒ චරිතය උපයෝගී කරගෙන අද දවසට ගැළපෙන විදිහට අපිට සකස් කරන්න ඕනේ අන්න ඒක වැදගත්කම ඉතින් ආතුන් මෙහෙම අද මේ හරිගස්සන්ද කාර්මික සහන් ටිකක් තියෙනවා ඒ කියන්නේ උපකරණ බොහෝම හොඳයි හොඳයි අනිත් දෙන්නන්නත් බොහොම ඝන ඉතින් ඒක පිටරට තත්වයට ගේන්නට අපිට ටිකක් කලක් යනවා නමුත් ඒක කළොත් නම් ඊට වඩා ලේසි ක්‍රම තියෙනවා මා හිතන හැටියට මොකද ඒ අපේ චරිත රූප අනලා මෙහි අඳින්න දක්ෂ ඉන්නවා ඒවයේ යන්ත්‍ර උපකරණ තියෙන ආයතනයකට යවුවොත් අපේ මේ කතාව මේ විදිහයි කියලා සකස් කරලා ඇඳලා ඒගොල්ලෝ කතාවේ කාටුන් පිළිවෙලට හරියට කළා අපිට අපිට එවන්නත් පුළුවන් ශබ්ද ගවලා. නැත්නම් අපිට ශබ්ද ගවන්න මේ පුළුවන්. ආ එතකොට දැන් අර විශේෂයෙන්ම අප සඳහන් කළ යුතුයි සිංහලෙන් දෙබස් සහිත ප්‍රචාරය වුණු දොස්තර හොඳ හිත වගේ ඒවා විදේශීය කෘති අපි මුලින් සඳහන් කළා. ඒවා යම් කිසි මට්ටමකට අපේ අයට ප්‍රදර්ශනය කරනකොට යම් කිසි විශේෂ සංස්කරණයක් කරනවාද? ඒක අවශ්‍යම කාරණාවක්. මොකද අවශ්‍ය වෙන්නේ සමහර විට ඒවා තියෙන තේමාවල් මේ අපිට නුහුරු ඒවා. අන්ද රසය අපිට ඒවලගේ රසයට වඩා අපේ වෙනස් රසයක් කියනවා. එම නිසා ඒක ඒ භාෂාවෙන් නැත්නම් කියන ශෛලියෙන් නැත්නම් රූපරාමු එහාට මෙහාට කරලා මම මේකට අතුලත් කරන මේ තේමාව මතු කරන්න හදනවා. ඒ කියන්නේ අපිට ගැළපෙන අපිට අවශ්‍ය වෙන දේ අපි ඒ නිර්මාණයන් තුලින් ගන්නවා. එතකොට ඒ නිර්මාණ කරුවාට ඒ නිර්මාණය කරපු නිර්මාණයට හානියක් සිදු වෙලා නැද්ද ඒක? නෑ මම හිතන හැටියට එවැනි දේ කළ හැකි ඔය වගේ ඔය හොඳ හිතාගේ කාටුන් වලට නමුත් නාරායණයන්ගේ ඔය මල්ගුඩි දවසේ නේම මම බොහොම පැතිලෙනවා ඒ වගේ දෙයක් කරන්න. මොකද ඒක ඒක ප්‍රියතු ලක්කරුවේ කෘත්‍යයක් අන්තික අධ්‍යක්ෂකවරයෙක් පසුගිය ඉන්නා ඒක සිනමාවට නැගූ ඉතින් ඒක වෙනස් කිරීම මට අයිති වැඩක් නෙවෙයි. මට තියෙන හඬ ගැනීම පමණයි. ඒ නිසා ඒ ඒ කතාවල මම කිසිම වැඩි වෙනසක් කළේම නැහැ. හොඳයි ඔබ අර ආර්ති නාරයන්ගේ සිනමා කෘතින් පිළිබඳව සඳහන් කළ නිසා විශේෂයෙන්ම ඒ නාරයන්ගේ කෘති අපේ ජනතාව අතර වඩා සමීප වෙන්නට මොකද්ද හේතු වුනේ? මම හිතන්නේ මොකද ඒ නාරයන්ම කියන්නේ ඒ චරිත මුළු ලෝකෙ කොහෙ ගිහිල්ලා බැලුවත් නගරේ බගේ. මේ මෙවැනි චරිත මගේ මල්ගොඩලා කියන විදිහට මල්ගොඩි දවසේ මල්ගොඩි ගමේ ඒ මම පෙන්වන චරිත මුළු ලෝකෙ නිව්යෝර්ක් නගරේ පවා ඉන්නවා. හැම රටකම ඉන්නවා. අහහ ඒ චරිත ඒ අය ඒක නිසා මේක මේ කතා කරන්න මුළු ලෝකෙම ලෝකෙම ජනතාවට කතා කරනවා. මම නම් විශ්වාස කළේ ඊටත් වඩා දැන් මේ මල්ගුඩි කියන නගරය දකුණු ඉන්දියාව වගේ ප්‍රදේශයක තියෙනවායි කියන මනස්කල්පිත නගරයක්. ඉතින් මේකේ ඉන්න අය අඳින පළඳින හැටි විශේෂයෙන්ම අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක සමීප හැසිරීම් රටාවල් ඒගොල්ලෝ තියෙනවා. අපි අපි ඒක තමයි මම හිතන්නේ වැඩියත්ම අපි පිට විදේශේ වෙනතරවල අපේ අපේම ගතියක් තියෙන එක බොහොම කිට්ටු ආශ්‍රයක් තියෙනවා ඒකේ. ඒකෙන් තමයි මම දැන් අපේ වැඩි වෙන්නේ. අපි අනිතර කාටුන් පිළිබඳව කතා කරමින් හිටිය දොස්තර හොඳ හිත වගේ චරිතයක් අපේ ළමින්ට මොන විදිහේ සමීපකමක්ද දැක්වේ? ඒකේ මුල්ම දොස්තර හොඳ හිත අනුන්ට උපකාර වෙන විශේෂයෙන්ම අතුම් අර මුල් තේමා ගීතෙනුත් ඒ කියන්නේ සතු සමග කතා කරන්න යට පුළුවන් අපේ බණ කතාවලක් තියෙනවා නිතර සතුන් කතා කරායි කියලා මොකක් අය ඒ වගේම යාට කතා කරන්න පුළුවන් ඉතින් යම් කිසි සතෙකුට යම් කිසි හානියක් වෙනවා නම් ලොස්තර හොඳ ඉද තමයි ඉදිරිපායක බේරලායක සංසිඳවන ඉතින් ඒක බොහොම අපේ අපේ හැදියාවටම කිට්ටු අදහසක් Thank you. සුහුද මගේ ගොඩ දිනයි නව මගේ නිවසට තමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි අද ඔබ සමග පිළිසඳරේ යෙදෙන්නේ කලාශූරී සයික රොටවර්ත මහත්මයා ඉතින් අපි යලිත් අපේ සාකච්ඡාවට එකතු වෙනවා ඔබ විශේෂයෙන්ම මුල් වකවානුවේ සුපාහිණී ලංකාවේ නොතිබිච්ච වකවානුවේ ප්‍රබලම මාධ්‍ය හැටියට තිබුණු සිනමාව සිනමාව සම්බන්ධ වෙලා හිටියා. සිනමාවේ ඔබ පැමිණි ගමන් මඟ ඔව් මම මුලින්ම ලෙස්ටර් ජේම්ස් මහත්මයා සමග සේකාව කියන චිත්‍රපටයට අතුල්ලා ඊට මොකද සමාවෙන්නේ ඊට පෙර මා හිටියේ චිත්‍රපටයන්සේ වැඩි චිත්ත බලය. අන්තේ එතෙන් තමයි මම ලෙස්ටර් මුණ ගැහුනේ. එතෙන් තමයි අපි සාකච්ඡා කළේ අපි මේක පිට මෙතනින් පිට වෙලා යම් වෙනස් අපිට අපේ හිතට අපේ හිතන පිළිවෙලට සිනමා මාධ්‍ය අකුරවන්න පුළුවන් සිනමාවක් නගන්න ඕනේ කියලා. ඒකේ අර ඒ අරමුණු කරගෙන තමයි රේඛාව කියන චිත්‍රපටයට අපි දායක වුණේ. ඉන්පසු ඒ ගැන නොයෙක් අපි බොහොම සුළු දෙනා ඒක වැඩි දන්නේත් නැහැ. ඉතින් ඒකත් තමුන්ගේ මේ හැමදේම තමුන්ම කරගන්න උනා හැම සංස්කාරක සංස්කාර තමයි විශේෂයෙන් නම සහාය අධ්‍යක්ෂක කියන හැම කටයුත්තක්ම කරන්න හැම පැත්තම වැඩ කටයුතු කරනවා. ඊට පස්සේ දිගටම සිනමාවෙම තමයි ඊට පස්සේ ඉතින් අධ්‍යක්ෂණය මූලින්ම මම කළේ මම ඡන්දියා කියන එකත් ඒක අනි විශාල ආందోලනයකට ලක් වුණු චිත්‍රපටයක් ඒක මම හිතන හැටියට මොකද දැන් ඒකේ අදහස වෙනස් වෙලා තියෙන්නේ ඡන්දියා කිව්ව වචන මම පාවිච්චි කරේ ඒ ගුටි ගහගන්න මිනිහෙක් ගැන කතාවක්ම නෙවෙයි ඒකේ තියෙන්නේ මේ සමාජයෙන් පෑගිච්ච මිනිහෙක් සමාජයට ඇතුල් වෙන්නට බොහොම උනන්දුවක් තියෙනවා. නමුත් සමාජයේ විසින්ම ඒ මානසික ඒ තත්ත්වයට ඉන්නේ ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා යා විකෘති වෙනවා. තියෙන විදිහේ හැඟීමක් මා ඒකට ගැබ් කරලා දුන්නේ. ඒ පස්ව නම් ඉතින් ඒක අර ගහගත්ත නිසා මේක ටිකක් මේ මේ ඇල්ලුවාය කියන්නේ ප්‍රිය වුණා ප්‍රිය වුණා. නමුත් එහෙම බලන යනකොට දැන් තාමත් ඒ බින්දුව බලන්න මිනිස්සු කැමතියි. ඒ කියන්නේ ගහගෙන ඉන්න නම් ඒක දැන් පරණයි. දැන් අලුත් අලුත් ගහගෙන ඉතිරවල ඉන්නවනේ. ඒත් අර මේ කියන්නේ අර මං හිතන අර සීමාව. ඒගොල්ලන් පණිවිඩය පණිවිඩය යම් කිසි ඒගොල්ලන්ගේ සිිතේ දුක්ඛක් වක් ඇති වෙනවා යම් යම් ආස්ථා. ආ එතකොට හාරලක්ෂ්මී මංකොල්ලය චිත්‍රපටය. ඔව්. ඒ ගැන අපි කතා කරනකොට ඒක ඒකෙත් අර අර විදිහමයි මේවා කියන්නේ මිනිස්සු ඒ තරම් කියන්නේ දරුණු මිනිස්සු නෙවෙයි. කියලා ඒගොල්ලන් කරපු මෝඩකම අන්තිමට ඒගොල්ලන්ව වැටහෙනවා. ඒගොල්ලන් ඉන්න ආකල්පයේ 아무තු විදිහක මේ මේ හොරකම යුක්ති සාගතයි කියන විදිය අදහසක්. ඒගොල්ලෝගේ අතේ ඇතුලේ තිබුණා. ඔව්. දැන් අනික දැන් ඒ චිත්‍රපටියට විශාල ප්‍රතිචාරයක් හම්බුනේ මොකද ඒ කාලේ මිනිස්සු හුඟ දෙනෙක් මේ කතාව දැනගෙන හිටියා. මේක සිද්ධුනේ කොහොමද කියලා දැනගන්න ඕන කමතු. ඒක හැදීමේදී ටිකක් මට දුන්නක අපහසුකමක් නෙවෙයි ඒක මොකද කතාවේ මුල්ම බොහොම බලවත්ම අවස්ථාව තමයි ජෝන් රිඩ්ලා කියන මිනිහාව මැරීම මරණ අවස්ථාව. චිත්තපටික සාමාන්‍යයෙන් ඒක මුල් අවස්ථාවේ මේක සිද්ධ වුණා නම් ඊට පස්සේ මිනිස්සුන්ගේ අර නර ඉතුරු හරිය නරඹන්න දෙන කමැත්ත නැති වෙයි කියන එක මගේ හිතේ ලොකුට බලපෑමක්. මේකයි පින්තුල දකින්න හම්බ වුණොත් මම දන්නා තියෙනවදවත් කියලා. මම ඒ සිද්ධිය පුළුවන් තරම් අතහව ගලාගෙන ගිහලා අන්තිම හරියට එනකන් සකස් කළා ඒක. වෙච්ච විදියට නෙමෙයි ඊට පස්සේ කරුණු හම්බෙලා කරුණු වලින් හොයාගෙන සිද්ධිය පෙන්වනවා. ඔබ ඒ අවස්ථාව පිළිබඳව සඳහන් කරනකොට චිත්‍රපටයේ එක අවස්ථාවක් මට මතක් වෙනවා. ජෝන්ද සිල්වා මරා දැමීම සඳහා ගහේ බඳිනවා. ගහේ බැඳලා තියෙනකොට ජෝන්ද සිල්වාට ඇහෙනෝ පාර යන වන්දනා නඩයක් තුන් සරණ කිකේ යනවා. ඔවුන් තුන බලාපොරොත්තු ඇති වෙන ආකාරය බොහොම අපූර්වට මොකද නැත්නම් ඒක බලා අපේ නරඹ නායකතනේ අහිමි අපරාධින් ගම් මරුණා නමුත් මා ඒගොල්ලන්ගේ වසන්ත දෙව්වා. ඒ මාන්තර මරණ මොහොතේ හරි යා හොඳ වචනයක් ඇහුනොත් යා හොඳ ලෝකයකට යනවා කියන එක අපේ සම්ප්‍රදාය අපේ සාරධර්ම වල පවතින දේනවා. අන්න ඒ නිසා මම හිතන්නේ තේජ්ජෝ. එතකොට අපිට ඊළඟට කතා බහ කරන්න පුළුවන් ඔබ සේවත නමින් සිනමා කෘතියක් කළා. සේවත සිහසුන මරුවා සමග වාසී ඒ වගේ තෙවත් තෙවත් හදන්නට මං රාමේශ්වර මහත්මයා එකට ඉවත් උනේ මගේ අදහසක් තිබුණා මේ ප්‍රේක්ෂකයන්ගේ නොයෙක්න තරාදම් වලට ගැළපෙන විදිහේ කතා තුනක් එකට රඳලා මේකයි තෙවත් වර්ග කියන කතාව කතා තුනක් එකට ගැළපෙන ඒ කියන්නේ සාමාන්‍ය විහිළුවට කැමති කට්ටියටත් නැත්තම් තවත් ත්‍රාසයට ගමනේ ඕනෝම අන්ත කලාත්මක විදිහේ අර ගිලිහුළු මල් වගේ පොඩි දරුවෙක් වැඩකාර ගමට ගන්න. අන්න ඒ වගේ කතාත්මක් මම එකට කැටි ගලා. ඒක ඒ තරම්ම සාර්ථක වුණේ නැහැ ඒ ප්‍රයත්නය. මොකද මම හිතනවා ඒ කාලේ ප්‍රේක්ෂකයෝ මේ අර නරඹලා ගොල්ලන්ට කොහොම වැටෙන ගතියක් තමයි මුල සිට අගට කතාවක් එකම චරිත රංගපාන පාන කතාවක් තියෙනවා. කැල් ගැල් ආපුවම ඒගොල්ලන්ගේ හිත ටිකක් හරි ගියේ නෑ වගේ මට හිතෙන්නේ. ආ චිත්‍රපටයේ නම තෙවක්. ඉන්පසුව හඳයා චිත්‍රපටය අපිට දකින්නට ලැබෙන්නේ ප්‍රොටවත සලරු. ඔබ රූපවාහිනී වැඩසටහන එනවා අත රූපැල රසාර සිත්තිරු රසාර. ඔය විදිහට මේ හුදු හෙළ වදන් මේ වැඩසටහන් වල නම් සකස් කිරීමේදී යොදා ගන්නට මොකක් හරි විශේෂත්වයක් තියෙනවා. විශේෂයෙන් මුල් අවදී අනදුවිදුහලේ දැනගම වෙන්නට ඇති. නමුත් මා හිතන හැටියට අපිට නුහුරු හකුවට වඩා මේ වචනවල අරුත් අපිට ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් අනිත් එකේ තියෙන අදහසට බොහොම කිට්ටුයි සමීපයි. අනික මා හිතනවා වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඒ බසටම හැමෝටම හැරෙන්න වෙයි. ඒ වගේ මොකද තාක්ෂික යුගයේ මේ සංස්කෘත වචන අරේ මේ පතරලා දිග ඒවා භාවිත කරන්න බැරි තත්ත්වයක් එන්නේ. එක්දහස් නවසය අනුව වසරේ දෙසැම්බර් මාසේ එකොළොස් වන දින ප්‍රචාරය කරන ලද කලාසූරී ටයිටස් තොටවත්යන් සමග කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කළ ආරාධිත ශිල්පියෙකු සමග වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිත් කා පෙරේරා